බුද්ධික මහත්තයා අවසරයි හම්බුනේ YouTube නාලිකාවෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා ඒකේ එක වචනයක් වැඩි වගේ පේන මම ඒ වලට ඉස්සෙල්ලා සම්පූර්ණ එක කියවලා ඊට පස්සේ ඒ වචනේ අයින් කරලා කියවන්නම් කායික පස්සද්ධිය ඇතිවන විට භාවනාව තුල හැකි සිත නින්දට වැටේ මෙයට පිළියම් කුමඟු ස්වාමීන් වහන්සේ මම ආපහු කියවන්නම් කායික පස්සද්ධිය ඇතිවන විට භාවනාව තුළ සිත නින්දට වැටේ. මේට පිළියම් මොනවාද ස්වාමීන් වහන්සේ? එතකොට ඒකයිද මම අර මුලින්ම සිහිපත් කළේ දැන් චිත්තපස්සද්දි කායපස්සද්දි කියන මේ වචන දෙකෙන් හඳුන්වන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව. අපි සාමාන්‍යයෙන් කායික සැහැල්ලු බව කියලා හඳුන්වන්නේ කයේ ඇතිවෙන සැහැල්ලු බව. ඒ කියන්නේ මේ රූප ධර්මයන්ගේ සැහැල්ලු බව. ඒක අපි පැහැදිලි කළා අර මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආදී ගුණාංග. එතකොට මේ රූපයේ ඇති වෙන සැහැල්ලු බව කියන එක අපට කුසල් වඩන්නට විතරක් නෙමෙයි අකුසල් වැඩෙන්නටත් සහයක් වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන් අපි මේ ධර්ම විග්‍රහය පැහැදිලි කරනකොටත් අපි පැහැදිලි කරලා දුන්නා. දැන් අර ප්‍රණීත ආහාර පාන වලදීම, සුවපහසු ඉරියව් පැවැත්වීම, සුවදායක ඍතුගුණ ඇති කර ගැනීම ආදී කාරණා වලින් කයේ යම් සැහැල්ලු බවක් ලහුතා මුදුතා ආදී ගුණාංග කය තුල නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි මේ කය තුල ඇති වෙන සැහැල්ලු වාතාවරණයම අපට සමහර විට කාමච්ඡන්දයක් උපදවන්නට පාදක වෙන්න. ඊළඟට තීන මිද්දයක් උපදවන්නට පාදක වෙන්නට. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ කාමච්ඡන්දය උපදවන්නට පාදක වෙන්නේ අර කායික తত্ত্বය නිසා නෙමෙයි ඒ තනත්තාට අර සැහැල්ලු බවත් එක්කලා පෙර යම්කිසි කාමච්ඡන්දයක් ඇතිවෙච්ච අවස්ථාවක් සිහි වෙලා අයෝනිසෝ මනසිකාරය ආරම්භ වුණොත් ඒ තනත්තාට අර සුවපහසු කායික වාතාවරණයම පසුබිමක් වෙන්නට පුළුවන් කාමච්ඡන්දේ වැඩෙන. මොකද පීඩාකාරී කායික තත්ත්වයක් තියෙනවා නම් කාමච්ඡන්දේ මතුණා වුණත් ඒ වර්ධනය වෙන්නට කයේ සහයෝගයක් නැහැ. හැබැයි සැහැල්ලු බව තියෙනකොට කාමච්ඡන්දේ මතුවෙච්ච ගමන් ඒක හොඳට වැඩෙන්න අර කය සැහැල්ලුව උදව් ඊළඟට පීන මිද්දේ ඇති වෙන්නට ප්‍රධාන වශයෙන් අර කායික සැහැල්ලු බව හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම වැඩිීමේදී විශේෂයෙන් දක්වනවා යම් කිසි කෙනෙක් බොජ්ජංග ධර්ම වඩනවා නම් ඒත් නැත්තා බොජ්ජංග ධර්ම වැඩිීමේ අවස්ථාව හොඳට තේරුම් අරගෙන ඉන්න. ඒ අවස්ථා තේරුම් ගත්තේ නැතිනම් ඒත් නැත්තාට මේ බොජ්ජංග ධර්ම වැඩිම සාර්ථක වෙන්නේ නැහැ. දැන් ඒ සම්බන්ධව අපේ රේරුකාණේ මහානායක හඳුරු පැහැදිලි කරනවා. බොජ්ජංග වැඩිීමේ කාලය හා අකාලය සියලුම යෝගාවචරයන් විසින් බෝධ්‍යාංග වැඩි යුතු උවද සෑම බෝධ්‍යාංගයක්ම සෑම අවස්ථාවෙම වැඩි යුතු නොවේ. ඒ ඒ බෝධ්‍යාංග නොවැඩිය යුතු වැඩි යුතු කාලයන් දැනගෙන කාලයට සුදුසු පරිදි බෝධ්‍යාංග වැඩිම කළ යුතුය. යස්මින් භික්කවේ සමේ ලීනං හෝති චිත්තං අකාලෝ තස්මින් සමේ පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය අකාලෝ සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය අකාලෝ උපේක්ඛා සම්බොජ්ජංගස භාවනා. දැන් පස්සද්ධි සම්බොජ්ජංගය ගැනනේ අපි අද කතා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය සමහර අවස්ථාවලදී නොවැඩිය යුතුයි. ඒ කවර අවස්ථාවෙද්ද යස්මින් භික්කවේ සමේ ලීනං හෝති චිත්තං යනුවෙන් යම් සමයකේ සිත හැකිලී පවත්වන පවත්නේ නම් ඒ කියන්නේ අලස වී තිබෙන්නේ නම් එය පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිවීමටද සමාධි සම්බොජ්ජංගේ වැඩිවීමටද උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිවීමටද නොසුදුසු කාලය බව වදාරා තිබේ. එතකොට දැන් අර කයේ ඇති වෙන සැහැල්ලු බව අපි කිව්වා කාය ලහුතා කාය මුදුතා කාය කම්මන කම්මඤ්ඤතා ආදී කයේ ඇති වෙන සැහැල්ලු බව අපට උදව් වෙනවා පස්සද්ධිය ඇති කරගන්න සමාධිය ඇති කරගන්න අපට උදව් වෙනවා. නමුත් ඒ කායික මාන කායික සැහැල්ලු බව තුළ අපේ සිත හැකිලෙනවා නම් තීන මිද්ධය මතුවෙනවා අන්න ඒ වගේ අවස්ථාවල පස්සද්දි සම්බොජ්ජංගේ වඩන්නට ගියොත් එහෙම තීන මිද්ධය බහුල වෙනවා. මොකද එතනදී අර දැනටම තීන මිද්දේ සිතේ උදාසීන බවක් මතුවලා තියෙන්නේ. ඒ උදාසීන බවට සහයක් ඇති කරනවා අර සැහැල්ලු බව විසින්. කය සැහැල්ලු බව දැනටම තීන මිද්දේ සඳහා හේතු වෙලා තියෙනවා. ඒතර සිතත් සැහැල්ලු කරන්න ගියොත් නොදැනීම නින්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට සමාධිය ඒ වෙලාවේ වඩන්න ගියොත් වහා නින්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. උපේක්ඛාව ඒ වෙලාවේ වඩන්න ගියොත් වහා නින්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ මොකද දැනටම තීන මිද්දේ සිතේ අලස ගතිය මතුවලා තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් භික්කවේ සමේ ලීනං හොති චිත්තං කාලෝ තස්මින් සමේ ධම්මවිචේ සම්බොජ්ජංගස භාවනායි කාලෝ විරිය සම්බොජ්ජංගස භාවනායි කාලෝ පීති සම්බොජ්ජංගස භාවනායි ඒ ඒ සිත හැකිලිලා තියෙන අවස්ථාවේදී කල යුතු බොජ්ජංග භාවනාව වෙන්නේ මොකක්ද ධම්මවිචේ සම්බොජ්ජංග ඒ කියන්නේ ධර්මයන් විමස විමසා බලන ගතිය බෙද බෙදා බලන ගතිය එතකොට මනස අවදි වෙනවා අර උදාසීන ගතිය නැති වෙලා ගිහින්. ඊළඟට විරිය සම්බොජ්ජංගය. කායික මානසික උත්සාහය අවදි කිරීම ප්‍රධාන වශයෙන් මානසික උත්සාහය. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගය. මනසේ ප්‍රීතිය උපදවාගෙන. ඒතකොට ප්‍රීතිය, වීරිය සහ ධම්මවිචය තුලින් ධම්මවිචය කියන්නේ ප්‍රඥාව මේ සාධක අවදි කරන්න වෑයම් කරනකොට අර මනසේ උදාසීන ගතිය නැති වෙනවා. ඒ නිසා උදාසීන අවස්ථාවේදී පස්සද්ධි සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය අවශ්‍යයි. නමුත් උදාසීන අවස්ථාවේදී මානසික වශයෙන් තීන මිද්දේ බහුල වෙනවා නම් උදාසීන වෙනවා නම් ඒ බඳු අවස්ථාවේ එය නොවැඩිය යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට දක්වනවා යස්මින් සමයේ උද්ධතං චිත්තං හෝති අකාලෝ තස්මින් සමයේ ධම්මවිච සම්බොජ්ජංගස භාවනාය අකාලෝ විරිය සම්බොජ්ජංගස අකාලෝ ප්‍රීති සම්මෝදය. දැන් ඒකේ අනිත් පැත්ත කියනවා යම් මොහොතක මනස වික්ෂිප්තන නොසන්සුන්න ඒ අවස්ථාවේ ධම්මවිචය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ නොඇඩිය යුතු. ඒ අවස්ථාවට සුදුසු වෙන්නේ මොකක්ද? තස්මින් සමයේ පස්සද්ධි සම්බොජ්ජංගස්ස සමාධි සම්බොජ්ජංගස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනායි. එතකොට පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සම්බොජ්ජංග ධර්ම තමයි වඩන්න යෝග්‍ය වෙන්න හිත වික්ෂිප්ත අවස්ථාව. ඒ කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්මය. හිත උදාසීන වෙනවා නම් හැකිලෙනවා නම් තීන මිද්දයට බර වෙනවා නම් ඒ වෙලාවට වැඩි යුත්තේ අර ධම්මවිචය විරිය පීති කියන මේ බොජ්ජංග ධර්ම ඒ වෙලාවට පස්සද්ධි සමාධි උපේක්ඛා බොජ්ජංග යෝග්‍ය වෙන්නේ නැහැ. හැබැයි සති සම්බොජ්ජංගය මේ වෙලාවට පමණයි මේ වෙලාවට නොඇදී යුතුයි කියලා කිසිම වෙනසක් දක්වලා නැහැ. ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. ඒ සති සම්බොජ්ජංගය සතිය හැම විටම ඒ කියන්නේ මනස උදාසීන වෙනකොට මනස වික්ෂිප්ත වෙනකොටත් ඒ හැම මොහොතකම සතිය තමයි අපට පිහිට වෙන්නේ ඒ தත්ත්වය සිහි කර දෙමින් ඒන් නැගී සිටින්නට මනස යොමු කිරීම. එනිසා සති සම්බොජ්ජංගයේ සියලු කල්හි යෝග්‍යයි. අනිත් බොජ්ජංග 6 තුන බැගින් ඒ ඒ අවස්ථාවට යෝග්‍ය විදිහට මනස උදාසීන වෙනකොට සමාධි උපේක්ඛා පස්සද්දී වැඩි නොඇඩිය යුතුයි මනස වික්ෂිප්ත වෙනකොට ධම්මවිච විරිය පීති නොඇඩිය යුතුයි ඒ විදිහට අවස්ථාව හඳුනාගෙන බොජ්ජංග ධර්ම වැඩිම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා.